නැවසේ මේ බේසික් ප්‍රශ්නයක් හැබැයි මේ දැන් මේ වගේ වැඩසටහනකට ගිනවල වැඩ කරගෙන ඉඳලා ආවම ආනාපානය කරන්න ලෑස්ති වුණාම ගතලාට අපිට මේ බාධා වෙන්නේ සිතුවිලි වලින්. ඒකට කොහොමද මගහරවා ගන්න කියන එක ගැන උපදේශක් ලබා දෙන්නේ. ඇත්තටම මේ හිතවිලි ප්‍රශ්නයක් වෙන්නේ භාවනා කරනකොට විතරයි. ගෙදර ඉනකොට කොච්චර හිතවිලි තිබුණත් අපි දන්නේ නැහැ කොච්චර හිතනවාද කියලා ඒක අපිට බාධාවකුත් නෙමෙයි. ඒ නිසා මේ හිත දැන් වල්මි හරකාගේ කුළුමි හරකාගේ කුළු ගතිය වෙන්නේ ගමේ ගෙනල්ලා බැන්දොත් විතරයි කැලේ ඉනකොට කුළු ගතිය පේන්නේ. මොකද යාට ඕන විදිහට ඉන්න පුළුවන්. හැබැයි කුළු. තම ගෙනල්ලා ශිෂ්ටාචාරය ඇත්තන කර බැදපු ගමන් බෙල්ල කඩාගෙන කනුව කඩාන වරපට කඩාන යන්න හදනවා. ඒ නිසා භාවනාවකින් අපිට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි මේ හිතේ අපි හිතනට වඩා විශාල වැඩ කොටසක් යනවා. ඒක නිකන් දෙවේලේ හිත හිතන ගතිය තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ හිත හික්ම හික්මන්න ගිය වෙලාවේ තමයි. හිත කීකරු කරන්න ගිය ගමන් තමයි. ඒක නිසා අපි අර ඊවල දොරට ඇහැරලාවිලා සීලයක පිළිහිටලා සීල තුන එක කාලසටහන වෙනස් කරලා සක්පම් මළුවකට පරියන්කිට දැම්මට පස්සේ නිකන් කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ නැත්නම් කුළුමි හරකෙක් ගෙනලා ගම්මැද්දේ බැඳා වගේ අර හිතේ පුදුමාකාර කුළු ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට උපදේශ නොලැබිච්ච කෙනා හිතන්නේ මේ මේ තැන මට හරි නෑ. මේ ගුරුවරයා හොඳ නෑ. මේ අරමුණ හොඳ නෑ. ඒ නිසා මේ කාලේ මට භාවනා කරන්න බෑ. මේක කවදා හරි හිතේ හිතුවේ නැති දවසක ඇවිල්ලා මම භාවනා කරනවා කියලා එයා හිතන්නේ. නමුත් කොයි කෙනා ළඟට ගියත් මේක තමයි ස්වභාවය. ඒක නිසා අටුවාචාර්ය මහන්සේලා ඒකට ප්‍රමාවක් පෙන්නනවා. ඔකුළු මීහරකය කතාව කුළුමි හරකෙක් ගමකට ගෙනල්ලා බැඳලා පස්සේ ඒ මිනිස්සු අතර ඉන්න නිසා ඌට පුදුම මර මේ කුළුමි හරක කියන්නේ කැලේ ඉන බරපතලම සතෙක් භයානකම සතා. අලියාගෙන් හරි මේ බේරෙන්න පුළුවන් කියනවා කුළුමි හරකකින් බේරෙන්න බෑ. ඌගේ කුළු ගැතිය නිසා. ඉතින් ඒ වුණාට බැන්දොත් හොඳ වරපටක හිටෙව්වොත් කනුව හොඳට පොළවේ ඌ දඟලලා දඟලලා දඟලලා දඟලලා දඟලලා හෙම්බත් වෙච්ච වෙලාවේ කනුව මුලබ ලගිනවයි කියලා නිදර්ශනයක් ඒ වගේ තමයි අපි ඉඳගත්තා ඉඳගත් වෙලාවේ හිතවිලි රාශියක් ඇවිල්ලා ඒක අවුල් කරලා දානවා. මොකද අපි තේරුම් අර ගන්නවා මේක ආය කම්මල වගේ අරමුණක් දාපු ගමන් කැළඹෙන. අරමුණක් නැති වෙලාවේ ඔය ඊට පස්සේ ආයෙසරක් වාඩි වෙනවා. වාඩි වෙලා වාඩි වෙලා වාඩි වෙලා වාඩි වෙලා Tamanට පුළුවන් වුණොත් දවසක දැන් මට එක හුස්ම දැල්ලක් බලන්න පුළුවන් කියලා. වාඩි වෙලා හොඳ සක්මන් කරලා ඉල දැටි අදිෂ්ඨානකින් වාඩිලා එක හුස්මක් ඇවිල්ලා යනවා බලන්න පුළුවන් නම් දැන් හිතා ගන්නවා හරියට දැන් අර ඉතිවිලි සාගරේට කඩුවෙන් ගහලා යන්තම් අඩිය දැක්කා වගේ ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා අනේ මට හුස්ම රැලි දෙකක් හුස්ම රැලි තුනක් හුස්ම රැලි හතරක් ආදි වශයෙන් අර හිතවිලි ගැන රණ්ඩු කරන්න යන්නේ නැතුව ඒ හිතවිලි ඇස්සේ හුස්මක් දෙකක් තුනක් හතරක් බලනකොට පේනවනම් මේකේ පොඩි දියුණුවක් ඉගෙන ලොකුවට සතුට වෙන්නේ කියලා කියනවා මොකද ඒ තරම්ම නොදන්නා තරම් කාර්යයක් තිස්සේ මේ හිත වල්මත්ව හැසිරීලා හිතවිලි දිගේම හිතවිලි ආහාර කරගෙන ඉඳලා දැන් අඩු ගානේ අපිට අඩිය පාදා ගන්න පුළුවන් වෙනවා හුස්ම රැල්ලකට දෙකකට තුනකට හතරකට කියලා ඒ සතුටේ යනා මිසක්ක හිතවිලිත් එක්ක ගැටෙන්න ගත්තොත් හිතවිලි වැඩි වෙනවා ඒ නිසා අටුවා යුගයේදී මේකට මේ ගණනා ක්‍රමය කියලා එකක් හොයාගෙන තියෙනවා හිතවිලි ගණන් කර මේ හිතවිලි නැති ආනාපාන සති ආස්වාද ප්‍රසවාස ගණන් කරන්න කියලා ඉතින් ඒක තමයි බොහොම පාඩු බිස්නස් එකක් තියෙන. ඉඳලා හිටලා හුස්ම දෙයක් ගණන් කරගන්න පුළුවන් හොඟක් හිතවිලි බහුලයි. නමුත් දන්න කියන කෙනෙක් ගාවට ගියොත් කියනවා ඒ தත්ත්වයටදී හරි කමන්නේ වෙනසට වැඩිය හුස්ම රටල තුනක් බලපෙක හතරක් බලන්න පුළුවන් නම් හතර පහ කරන්න පුළුවන් නම් දිනම් ජයග්‍රහණ රසණක් තියෙනවා. ඒ විදිහට දිගට දිගට දිගට කරගෙන යනකොට Tamanට සමහරලාට මේ ගණන් ක්‍රමයේ පටන් අරගත්තාම මේ වෙලාවේ හිතවිලි බහුලයි. මේ වෙලාවේ නම් හොඳයි. සක්මන් කරන වෙලාවේදී හිතවිලි බහුලයි. පරියන්ක නම් හොඳයි. නැත්තම් පරියන්ක හිතවිලි බහුලයි සක්මන හොඳයි. මේ දිශාවට ඇරිච්චාම හිතවිලි බහුලයි. මේ දිශාවට නැහැ කියලා හැම දෙයකටම බයින්. හැම දෙයකටම සංවේදීව බලනවා. කොයි වෙලාවෙ කොයි දිශාවට කොයි ඉරියව්වෙ හිතියොත් අඩු වෙන්නේ කියලා. අන්න ඒ මේ සරු පොළවේ ගොවිතැන් කරන කෙනා වගේ ඒ වෙලාවේදී කරලා කරලා කරලා කරලා ඒ හිතවිලි වලින් තොරව පවත්වන ආශ්‍රද ප්‍රසවාස කරගෙන යන්න පුළුවන් මට්ටමට එීම තමයි බොහෝම බයපක්ෂ ක්‍රමයක් මේකේ තියෙන්නේ. එතකොට තර්කින් දෙන්න පුළුවන් අනිකලාභේ හිතවිලි තියනවා කියලා හිත. ආනපානේ සතියේ නැහැ. හිතවිලි තිබුණාට හුස්ම තියෙනවා. හිතවිලි හිතවයි කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. එතකොට යාට අභියෝගයක් ගන්න පුළුවන්. දැන් හුස්ම හිතවිලි නැති වෙලාවේදී හුස්ම තියෙන බව දාන්න. මේ හිතවිලි තියෙන වෙලාවේදී ඒ හිතවිලි වලින් කරන්නේ හුස්මට මට සම්බන්ධ වෙන්න දෙන්නේ නැති එකනේ. දැන් හිතවිලි දිගේ මත් කරගෙන යන්නේ ඒක. ඒ නිසා අදිෂ්ඨානයක් කරගෙන යනවා හිතවිලි වලට කීයව යන්න අట్లా හිතවිලි ඇස්සේ හුස්මට සම්බන්ධ වෙන්න බැරිද කලාතුරකින් තනින් තනින් හරි කමන්නේ. නිකන් තුනී වලාකුළු එහෙට මෙහෙට යද්දි වලා අතරින් හඳ බලනවා වගේ මේ හිතවිලි තියේදී හුස්ම ගන්නවනේ. එතකොට හුස්ම පිළිමද සතිය ඥානපන සතිය කියන්නේ ඒ හුස්මට මත කනෙක් වෙන්න බැරිද කියලා අතරින් පතරින් කරලා බලනකොට තේරෙන පටන් ගන්නවා මේ හිතවිලි වල හුස්ම කෙරෙහි සතිය පිහිටීමට විරුද්ධකම නැහැ. හිතවිලි ඇවිල්ලා තියෙන එහෙම හරියටම මේ මේ හතුරු අදහසකින් නෙවෙයි. ඒව නිකන් යන්නේ. Tamanට ඕනේ නම් ප්‍රයෝගේ හිතවිලි තියදී හුස්ම අල්ලන්න ඒක උගාවක් අමාරුයි. ඉතින් එතකොට සෙල්ලක්කාරකමට බලන්න පුළුවන් ඔය හිතවිලිත් එක රණ්ඩු කරන්නේ. පුළුවන් තරම් හිතවිලි ඇසේ හුස්මක් දෙකක් අල්ලන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා වලාකුළු කොච්චර ගමන් කරත් වලාකුළෙන් අහස කවදාකවත් කෙලසන්න බෑ. අහස කියන්නේ බොහෝම ඈත වස්තුවක් වලාකුළු කියන්නේ බොහෝම ළඟ දෙයක්. කළු වලාකුළු ගියා සුදු වලාකුළු ගියත් අහස පිවිතුරුයි. ඒ නිසා ඒ රහස දැනගත්තට පස්සේ හිතවිලිත් එක්ක රණ්ඩු නොකර හැකිතාක් හිතවිලි ඇස්සේ හිතවිලි යද්දිම සතිය පිටවන්න පුළුවන් වුණොත් තමයි තේන වෙලාවක හිතවිලි ළඟයි ආනපන සතිය ඇතයි. මට ආනපන සතිය ළඟයි හිතවිලි ඇතයි. තමයි හිතවිලි ප්‍රියයි ආනපන සතිය අප්‍රියයි. තමයි ආනපන සතිය ප්‍රියයි හිතවිලි අප්‍රියයි. තමයි ආනපන සතිය ළඟ ওই වගේ එක එක එක එක මේ හුස්මත් මේ හිතවිලිත් එක්ක ආනාපාන තියෙන සම්බන්ධතාවය බලනකොට ඒක මේ අභියෝග රාශියක්මද මේ නිකන් බාධක ජීවීන් මැද දුවනවා වගේ ඒ පාවොක්සයිඩෝ පින්නුවේ වාක් සෙනගයන වේදියක බලන්න හිටියොත් නම් Taman යන්න ඉඩක් නැහැ. ඒ නිසා බහින්න නැතුව හිටියොත් කවදාකවත් බහින්නේ නැහැ. උත් බහැලා බැලුවොත් අඩිය දෙකක් තියන්න පුළුවන්. කොච්චර සෙනග හිටියද? සමහර මෙහෙට එන සෙනග, හරහාට යන සෙනග, Taman පැත්තට යන සෙනග. ඒකට පුළුවන් අඩිය යන්න ගියොත් සෙනග නැති වීදියේ කැවිදින තරම් වේගෙන් බැරි වුණාට මේ යන්න පුළුවන්. ආනේ විදියට මේ හිතවිලි වලට වෛර කෙරුවොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ නිසා හිතවිලි තියේදිත් ඒ අල්ලපනල්ලේ ආස්වාස් ප්‍රසවාසයක් කරගන්න පුළුවන් නම් ඒක පිටිපන්දව ධෛර්ය කිරීමක් වශයෙන් ਸਰුවචනාංශයේ දේශනා කරලා තියෙනවා. ඔය කොච්චර ඝන බහල වුණත් කොච්චර ප්‍රමාණයෙන් වැඩි වුණත් සතිය බලවත් හිතවිලට වැඩි. කුසල සිත අකුසලට වැඩිය බලවත්. අකුසල් දිනන්නේ ප්‍රමාණය වැඩි වීම. අකුසල් වල ප්‍රමාණය වැඩි වීමෙන් ඒ නිසා අපිට කරන්න තියෙන බොකුච්චල සෙනග ඉලියත් කමන්නේ මම අස්සෙන් මේ මොකද්ද මේ සීජ පාත්නයි කියලා. අන්දරේ කිරිකාපු කතාව අහලා තියෙනවද? එච්චරයි. ඒ හන්දරේ රජගෙදරට ගියාට පස්සේ රජුරෝ කියනවා බත්තියක් කලවලෙන් කියලා රජුරුත් එක මේ රාජභෝජනේ වළඳනවා. ඉතින් හන්දරේගේ ස්වරූපය තමයි කොච්චර බත්තියාවත් ඌ යන ගමන් කුස්සිය ගිහිල්ලා කුස්සිය අරක් කැමිනත් පොඩක් කතා කරලා යනවා. ඉතින් හන්දරේ කියන්නේ රජුරුත් එක හිටියට රටවැසියත් එක්ක ඉන්න දන්න කෙනෙක්. හැම කෙනත් එකම ඇයි හොඳයි තියෙනවා. ඉතින් හොඳටම රජුටත් ඒ දාහනේ වලන රාජභෝජනේ කාලේ යනකොට මේ කුස්සියේ ඉන මිනිස්සයා කතා කරලා කියනවා අන්දරේ දන්නේ අද දැන් හම්බුනේ කිරිපැණි වගේක් හම්බුනේ. රාජපූජෙන්ද කියලා නැහැ. මොකද කියන්නේ කියලා. කම්මන්නේ ටිකක් අමු කියනවා. කිරිපැණිනේ. ඉතින් මිනිහා කෑවට පස්සේ අර අරක් කැමින කල්පනා යකෝ මේකට රාජභෝජනයකුත් දීලා ඒකට ගෞරව කරන්නේ නැතුව දැන් මයි ළඟට ඇවිල්ලිවලා කිරිපැණි කාලා යනවා කියලා රජුරණ ටිප් එක දෙනවා. රජුරණ කියලා කියනවා ඔබතුමාට වස විලිලැජ්ජාවක් කෙරුවේ මේ රාජභෝජනේ වළඳන යන ගමොත් මයි ළඟත් කාලා ගියා කියලා. පස්සේ දවසේ අන්දරේ ආවට පස්සේ රජුරෝ කතා කරලා කියනවා ඔබට රාජභෝජනයකුත් දීලා ඒකෙන් ඇති නැතුව ඊටත් පස්සේ අරක මෙලනදී කෑවද කියලා. දිවෙන්නාන්ත කිරි පැඩිනේ කියනවා. නෑ නෑ උනාට ඒක දැන් අපිට බුද්ධජානනාංශය අපිට දාලා තියෙන නීතියක් තමයි දවසේ කෑම ගන්න වෙලාව කොයිලා හරි ඇති කිව්වොත් ඒ දවස් ඇතුළත ආයෙ කෑම ගන්න බෑ. එනේ කෑම දීපේ කරනට ගෞරවෙ පිණිස ඇති වෙන්න දුන්නට පස්සේ එයාට ඇති කියන වචනේ කියවුනොත් ඒ දවස් ඇතුළත ආයෙ ගන්න බෑ. මොකද එතකොට අර මනුස්සයට කරන නිග්‍රහයක්. ඒ පුදුජනා සින්න කාලෝ සිද්ධියක් වෙලා. ඒක හැදිච්ච ලෝකේ ක්‍රමයක්. දැන් රජුරෝ කියනවා ඔබ වැරදිකාරයයි කියලා. අන්දසේ කියනවා දෙයන්නාංශ වැරදිකාරය හරි නිවැරදිකාරය හරි කියනවා මට පොඩි පොඩි ඉඩක් දෙන්න කියලා. ඉතින් අන්දසේ අම්මතර જાති ශ්‍රී ලංකාරයනේ. ඊට පස්සේ කියනවා මේ පොඩි කාමරයක් පෙන්නලා ඒ කාමරේට රාජසේවකයෝ ඔක්කොම මාලිගාව වැඩ කරන කට්ටිය දාන්නේ. නිකන් ප්‍රයිවට් බස් එක අවුරනවා වගේ දාන්න බැරි තරම් සෙනග. යන්දරේ රජුරංගෙන් අනක් ගන්න. ඔක්කොමලා හිර කරනවා. ඊට පස්සේ කියනවා රජුරංගේ අනක් තියෙනවා පොඩි වැඩකටත් නැත්නම් අන්දරගේ බෙල්ල යනවනේ. හොඳටම හිර වෙලා ඉන්න වෙලාවක රජුරන්ට කියනවා අර දොරෙන් ඇවිල්ලා මේ පිටි ගාවට එන්නේ. ඉතින් අර මිනිස්සු ඔක්කොම ඈත් වෙලා රාජසිද රජුරංගේ ගා වුණොත් එතන දඬුවමන්නේ. ඈත් වෙලා ඈත් වෙලා රජුර අතරින් ඇවිල්ලා දොර ගා ඇවිල්ලා යනවා. ඊට පස්සේ කියනවා දේවයන්ාංශ රාජභෝජනයේ මේ මිනිස්සු ආවා. කිරිපැණි ටික රජුරෝ වාගේ. ඒක එනකොට කට්ටිය අයින් වෙලා ඊට දුන්නයි කියන්නේ. ඉතින් ඒ වගේ තමයි අපි අර සතිය රිංගවනකොට හිතවිලි ඇවිල්ලා පිරිලා. පිරිල සම්පූර්ණ හිත පිරිලා තියෙන හිතවිලි වලින්. නමුත් අපි කියනවා හරි ওই හිතවිලි තිබුණාට හුස්ම ගන්න නැතුව බෑනේ. හුස්ම ගන්නවානේ. අපිට බැරිද හුස්මට සතිය පිටවන්න. දැන් හිතවිලි වලින් කරන්නේ හුස්මයි සතියයි අතර දෙකට කිරීම. අපි ඒකම දැනගෙන ඕන තරම් ඔබ හිටපන් මට ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගන්න බව දා ඒක මූල ධර්මයෙන් පෙන්නලා දෙන්න පුළුවන් ඒක සපන්න මේ හිතවිලි තියෙන මැද හුස්ම ගන්න අල්ලන්න බැරි. කවදා හරි ඒ নানা ආකාර හිතවිලි අතර හුස්ම ගන්න ගිය දවසේ හුස්ම අල්ලගත්ත දවසේ තේරෙයි මේ හිතවිලි වල තියෙනවා 100ට එකක් දෙකක් විතර සචේතනික හිතවිලි. 99%ට වැඩිය තියෙන අචේතනික ඒවට කියන්නේ thought without a thinker කියලා. හිතන්නේක් නැහැ. හිතවිලි නිකන් අර පාළුගේ වළම් බින්දන වගේ නේ හිතවිලි. ඒව ගැන බැලුවොත් ඒව චේන් තෝට්ස් වෙනවා නැත්නම් ට්‍රේන් තෝට්ස් වෙනවා නැත්නම් නිකන් ওই අතනින් මෙතෙන් එන බුබුලු විතරයි. ඒ වගේ කිසි කන්ටෙන්ට් එකක් නැහැ. අන්තර්ගතයක් නැහැ. ඉතින් අපි ඒවට හිතවිලි කිව්වට ඇත්තටම ඒව හිතවිලි වල කලල අවස්ථාව මිසක් හිතවිලි නෙවෙයි. හිතවිල්ල හිතවිල්ලක් බවටපත් වෙන්න හිතන්නේක් ඉන්නවා. අපි ඒක අනුමත කරන්න ඕනේ. අපි ඒක අනුමත කරන විට ආනපානේ අනුමත කරනකොට හිතවිලි නිකන් මේ ධම්වලක පුරුක් ගැලවිලා ගියා වගේ වෙනවා. මේ ප්‍රොෆෙසර් මට දුන්නා අර thought without a thinker කියලා මාක් එප්ස්ටයින්ගේ පොත. මම එතකොට හැබැයි මේ මේ පාවොක්සයිඩේ කතාව අහලා තියෙන්නේ. මම රෙකමන්ඩ් කරන අය පොත කියවන්න කියලා thought without a thinker. එයා මාක් එප්ස්ටයින් කියලා කියන්නේ වෙස්ටර්න් සයිකියාට්‍රිස් කෙනෙක්, සයිකොලොජිස්ට් කෙනෙක්. ඒ වගේම හොත ආනපන සතිය නෑ. මයින්ඩ්ෆුල්නස් ගැන දන්නේ කෙනෙක්. එයා අන්තිමට කතා කරලා කියනවා මේ හිතවිලි වලින් පිළිලා තියෙනවයි කියලා කිව්වට මේ හිතවල ගන්න කොම්පෝස්ට දැන්වත් ගන්න දෙයක් නෙකේ නෑ. හිත පුහුණු කරපො නැති නිසා මොකකින් හරි ෆිලර් එකක් දාලා තියෙනවා. අපි ඔය වාතයේ මේ වාජනයකට තියෙන වාතය කොච්චර අයින් කරත් ඉතුරු තියෙන වාතය පිරෙනවනේ ඒකේ. හංසික පීඩනය ගැන කතා කරනකොට අපිට කියලා දෙනවනේ. ඒකේ හිස්සෝ තියන්නේ නැහැ. තියෙන වාතයෙන් පිරෙනවා. ඒ වගේ අපේ හිතට මේ දේ කරපන් කියන එක යෙදෙලා දැම්මේ නැත්තම් ඒක මොනවා හරි දෙයකින් පුරවලා තියාගෙන. හැබැයි ඒකේ අන්තර්ගතයක් නැහැ. ඒකේ පිටකොන්දක් නැහැ. ඉතින් ඊට වැඩිය හරි බලවත් සතිචෛතසිකේ. ඒක නිසා අපි හිතවිලි නැහැ කියන්නේ අනේත් නෑ. උඹ එන්නපයි කියලා වෛර කරන්න යන්නෙත් නෑ. හිතවිලි අස්සෙන් පුළුවන් තරම් බලනවා. වරින් වර වරින් හරි ආස්වාස් ප්‍රස්වාස් බලන්න. ඉතින් එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ඒක අර රාජසේවකෝ වගේ තමයි හිතවිලි. නමුත් අර සතියේට බහිනකොට රජ්ජුරෝ එන්නා වගේ අරකොල්ල ඉඩ දෙන ගතියක් තියෙනවා. ඒක මේ කරලා බලලා අත්දකප නැති කෙනෙක් කවදාකවත් හිතන්නේ නැහැ. ඒ වගේම එකක් තියෙනවා. හීනමානෙන් හෝ අදිමානෙන් පෙළෙන කෙනාට හිතවිලි වල භයානක ගතියක් තියෙනවා. එයාට රජ්ජුරුවාවත් අයින් වෙන්න බෑ. ඒ වගේම තද බල මේ ඥාති විශේෂන වස්තු විශේෂන වුණාට පස්සේ ඒ ඒ රැල්ල බහිනකම් හිතවිලි බලවත්. ඒ වෙලාවේ බහන පටන් ගන්නත් එපා. ඒ වගේම භාවනා සෑහෙන දිනු කරපුකට මිසක්කා ඒකේ ඥාති විශේෂණයක වස්තු විශේෂණයකදී කපාගෙන බහින්න බෑ. නමුත් මේ කතා කරන්නේ එහෙම ඥාති විශේෂණ වස්තු විශේෂණ නැති කීනමාන අදිමාන කියන මානසික අසහන නැති සාමාන්‍ය හිතවිලි වලට මේ සත්‍ය පුදුමාකාර බලයක් තියෙනවා. ඒක නිසා හුඟක් වෙලාවට තදබල ඉන්ටර්විව් එකට ගිය වෙලාවකාරී නැත්නම් විභාගයට ගිහිල්ලා ධර්ම ප්‍රශ්න පත්‍රයක් හම්බෙච්ච වෙලාවක හරි අපේ හිත සම්පූර්ණ අවුල් වෙන්න පටන් අර ගන්නවා මේ බේල් වෙයිද දන්නේ ප්‍රශ්න බැරි වෙයිද දන්නේ කියලා. ආන්නේ වෙලාවේ කරන ලද භාවනාවක් ඇති කෙනෙක් නම් ඒ ප්‍රශ්න පත්‍රය පැත්තක තියලා පොඩ්ඩක් මේ ආනපාන වගේ දේවල් බැලුවොත් ප්‍රශ්න පත්‍රය ලේසිම තැනින් පටන් ගන්න කරතයි. එහෙම නැත්නම් ඒ කුලප්පුව නිසාම දන්නකම මතකේ හැකියාව නැති වෙලා උගක් වෙලාට පෙළේ. ඒස සමගි දැනුම මතුවෙන්න නම් අර කලින් කරලද භාවනාවක් තියෙන කෙනාට තීරණ මේ වෙලාවේදී හිත ටිකක් අවුල් වෙනවා. ඒ අවුල් වුණාට මේක කරන්න පුළුවන් හරියක් තියෙනවා මේ ප්‍රශ්න වල ලේසි තැනක් තියෙනවා. එතනින් පටන් අරගන්න නම් ප්‍රශ්න පත්‍රය දිහා හොඳට ටිකක් වෙලා බලන ඉන්න ඕනේ. කලබල වෙන්නේ නැති ඒ වගේම ආනාපාන සතියත් අඳුල්ලා දීලා ඉතිලොටත් එන්න ඇරලා පුළුවන් වෙලාවේ ආනාපාන සතිය කරනවා. අනික වෙලාවේ හිතවිලි ඇස්සේ ඒ හුස්මත් දෙකක් බා ගන්න පුළුවන් නම් මාළු බානවා වගේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ශිල්පයේ එහෙම නැත්නම් ඒ උපක්‍රමය මුගක් තැන් වල වැඩ කරනවා.